සැසන ධර්මානුශාසනා පැවැත්වීම සඳහා අපගේ සදහම් මැදිරිය වෙත වැඩමවා වදාළ ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේ මොරටුව ගොරකාන කදිරිදුව ශ්‍රී දීපාරාම විහාරවාසී පූජනීය හැඩිගල්ලේ චණ්ඩාලෝක ස්වාමිපාද ආනන් වහන්සේ පූජනීය හැඩිගල්ලේ චන්දාලෝක ස්වාමි පාදයන්න් වහන්සේට මා ඊ타මත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ධර්මානුශාසනා පවත්වන හැටියට මජ්ක්‍ධිම නිකායේ චූල යමක වක්කේ මාර තජ්ජනීය සූත්‍රයේ ඇසුරෙන් අද මේ උතුම් ධර්මානුශාසනාව සදහවතුනි මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණය සහිත පංචශීලයේ සමාදන් වීමට අපි තෙවරක් নমස්කාරය කියමු.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 මහනීය උදාරතර පින්කමකට සහසම්බන්ධ වෙන්නටයි ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝක සත්වයාව සංසාර දුකින් ඈතර කිරීම සඳහා දේශනා කරන්නට යෙදුණු ධර්මකාරණා අතරතින් එක ධර්මකාරණාවක් පිළිබඳව අවධානය යොමු කරලා මේ ධර්මකාරණාව පිළිබඳ මෙනෙහි කරලා කල්පනා කරලා මෙලව ජීවිතය, පරලොව ජීවිතය සුවපත් කරගන්න වාසනාවන්ත කරගන්න දෙලව දියුණුව තුළම සපවත්භාවයේ ලබන්නටත් නිවන් සම්පත් අරමුණු කරන්නටත් කියන මේ අදිෂ්ඨාන ප්‍රාර්ථනා මුදුන්පත් කරගෙනයි අද හැමදෙනාම මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. තථාගත බුදු පියාණන් වහන්සේගේ දේශනාව එදාට වගේම අදටත් අදට වගේම හෙටත් සියලු දවසටම එක ආකාරයටම ගැළපෙන දේශනාවකුයි බුද්ධ දේශනාව. ඒ නිසා යම්කිසි කෙනෙක් ගිහි ජීවිතයේ තුල වේවා පැවිදි ජීවිතයේ තුල වේවා සැදැහැසිත උපදවාගෙන තථාගත දේශනාව ශ්‍රවණය කරනවා නම් ඒ සැදැහැසිත උපදවාගෙන තථාගත දේශනේ ශ්‍රවණය කරන සෑම කෙනෙකුටම මෙලව දියුණුව පරලොව දියුණුව ඒකාන්තයෙන්ම සැලසෙනවා ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන සූදානම් වෙන සියලුම පින්වතුන් කල්පනා කරන්නට ඕන මේ දේශනාව බොහොම ගෞරවයෙන් යුක්තව ශ්‍රවණය කරන්නට බුදුරජාණන් වහන්සේ පිළිබඳ අසීමිත ගෞරවයක් මනසේ මුදුන්පත් කරගෙන තථාගතයන්න් වහන්සේ විසින් දේශනා කළ මේ දේශනාව බුදුරජාණන් වහන්සේගේ මුවින් නැති වුණත් ශ්‍රාවකයන් වහන්සේ නමකගේ මුවින් උනත් ශ්‍රවණය කිරීම තමන් ජීවිතයේ ලද මහත්ම භාග්යක් විදිහටයි සලකන්නට ඕන. එහෙම සලකන ඇත්තන්ට එහෙම කල්පනා කරලා පින්සිතුවිලි උපදවාගෙන ඕනෑම ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන ඇත්තන්ට එයින් ලැබෙන කුසල පක්ෂය ඊ타ත්ම විශාල වෙනවා. ඒ නිසා පින්නතුනි හොඳට හිතන්නට ඕන කාරණාව ප්‍රඥාව අවදි කරවන්නට ප්‍රඥාව මතු කරවන්නට ප්‍රඥාව තුල පුද්ගලයාගේ මනස හැඩගස්වන්නට අවශ්‍ය කරන වටිනාම ඖෂධය තමයි ධර්මය කියලා කියන්නේ. ධර්මය හා සමාන ඖෂධයක් මේ ලෝකයේ තුල නැහැ. කයට ඇතිවෙන රෝගයක් වේවා ඒ රෝගයන් වලට ප්‍රතිකාර කරන්න ඖෂධ තියෙනවා. හැබැයි කෙනෙක්ගේ මනසට ප්‍රතිකාර කරන්නට පුළුවන් වටිනාම ඖෂධය ධර්මය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ධම්මෝසද සමන්නත්ති මේ ධර්මය හා සමාන ඖෂධයක් බෙහෙතක් තවත් ඇත්තේ නැහැ කියලා. ඕනෑම වේදනාවකට පත්වන මනසකට අස්වැසිල්ල ලබන්න ධර්මය මහත්ම ආශිර්වාදයක් වෙනවා. ඕනෑම කම්පාවකට පත්වෙච්ච හිතකට ඒ කම්පාවෙන් අත මිදෙන්නට ධර්මයේ මහත්මා ආශිර්වාදයක් වෙනවා. ඕනෑම දුකකට පත්වෙච්ච හිතකට ඒ දුකින් අත මිදෙන්නට ධර්මයේ මහත්මා ආශිර්වාදයක් අස්වැසිල්ලක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සංසාර ජීවිතයේ පුරාවට ගමන් කරන සත්වෙනට සංසාර ගමන නතර කරලා උතුම් සැනසෙල්ල ළඟා කරගන්නත් හේතු වෙන ප්‍රධානතම ශක්තිය තමයි ලෞතර භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කර ධර්මය කියලා කියන්නේ. ලෝකයේ තුල තියෙන යථාර්ථය ලෝකයේ තුල තියෙන සත්‍ය ස්වභාවය ලෝකයේ තුල තියෙන කෙනෙක් අවබෝධ කරගත යුතු ස්වභාවයයි බුදු පියාණන් වහන්සේ විසින් ඉස්මතු කරලා දේශනා කරන්න තේදුනි ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් කල්පනා කරන්න තමන්ගේ ජීවිතයේ ලද මහත්ම භාග්‍යයක් මේ වෙලාව බොහොම වටිනා වෙලාවක් මේ වෙලාව තුළ සිත එකඟ කරගෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න ඒ එකඟ කරගත්ත හිත තුළින් තමන් විසින් තමන්ගේ හිත දිහා බල බල බල බල ප්‍රඥාව මතු කරවන්න අවදි කරවන්න හිත තුළ තමන්ගේ කය තුළ යම්කිසි වරදක් අඩුපාඩුවක් ඇතනම් හිතින් සිද්ධවන යම් වැරදි අඩුපාඩු ඇතනම් ඒ වැරදි අඩුපාඩුකම් දුරු කරගන්න මගහැරව ගන්න හොඳට කල්පනා කරන්නට ඕන අදිෂ්ඨාන කරන්නට ඕන. ඉතින් ඒ නිසා මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටම මේ කරගන්න මහා කුසල කර්මයේ අනන්ත ගුණානුභාව බලය ආශිර්වාදයේ පිහිටලා ඔබ හැම දිනාගෙම ප්‍රඥාව දියුණු වෙන්නටම මේ දේශනාව හේතු වේවා නිවන් සම්පත් අවබෝධ කරගන්නටත් මහඟු පිටුවහලක් ආශිර්වාදයක්ම වේවා කියලා පළමු කොට අදිෂ්ඨාන කරගන්නට ප්‍රාර්ථනා කරගන්නට අද දවසේ මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට අපි මාතෘකාව විදිහට තෝරා ගන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ චූල යමක වග්ගයට අයිතිවන මාරතජ්ජනීය කියන සූත්‍ර දේශනාව. මුගලන් මහරහතන් වහන්සේ විසින් මාරයාට තර්ජනය කළ අවස්ථාවක් තමයි මාරතජ්ජනීය සූත්‍රය තුල සඳහන් වෙන්නේ. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය මේ සූත්‍ර දේශනාවන් මේ දේශනාවන් තුල මේ ත්‍රිපිට මේ අපි කතා කළ මේ ග්‍රන්ථ පහ තුලම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ඇතුළත් වෙලා තියෙන මේ ග්‍රන්ථ පහ තුලම පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයන්ට විවිධ ආකාරයෙන් විවිධ අවස්ථාවන් වලදී මායයා විසින් තර්ජනය කළ මායයා විසින් කරදල කර අවස්ථාවන් පිළිබඳ ඕනෑතරම් පින්වතුනි සූත්‍ර දේශනාවන් තියෙනවා. ඒ දේශනාවන් අතරතින් එන එක සූත්‍ර දේශනාවක් තමයි අපි මේ අද සාකච්ඡා කරන මේ දේශනාව දේශනා කරන මාර තජ්ජනීය සූත්‍රය මහා මුගලන් මහරහතන් වහන්සේට මාරයා විසින් එක් අවස්ථාවකදී කරදර ඇති කළ අවස්ථාවකදී මහා මුගලන් මහරහතන් වහන්සේ මාරයාව තර්ජණය කරනවා මාරයාට තර්ජණය කරනවා නැසෙන්නට එපා විනාශයටපත් වෙන්න එපා දුගතිගාමී තැන්වලට යන්න මාර්ගය හදා ගන්නට එපා කියන කාරණාව මහමුගලන් හාමුදුරුවෝ මාරයාට ප්‍රකාශ කරනවා මුගලන් මහරහතන් වහන්සේ භගුරට සුන්සුමාරගිරි කියන පර්වතය ආසන්නේ උයන ආසන්නේ මහමුගලන් මහරහතන් වහන්සේ එක් අවස්ථාවක වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්න වෙලාවේදී මුගලන් මහරහතන් වහන්සේ එළියේ සක්මන් කරමින් ඉන්නවා. උන්වහන්සේ එළිය සක්මන් කරමින් වැඩ ඉන්න වෙලාවේ පින්වතුනි මාර්යා මහමුගලන් මහරහතන් වහන්සේගේ කුස තුලට පිවිසුණා. කුසතුලට මාරයා පිවිසුනාට පස්සේ මුගලන් මහරහතන් වහන්සේට අපහසුතාවයක් දැනුණා වේදනාවක් දැනුණා උසුලන්න බැරි ගතියක් දැනුණා දරන්නට බැරි ස්වභාවයක් දැනුණා මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ කුටිය ඇතුළට ගිහිල්ලා තමන් දිහා බලනවා මොකක්ද මේකට හේතුව කියලා ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ දකිනවා තමන්ගේ කුසතුලට මාරයා ඇතුල් වෙලා ඉන්නවා මෑ ඇට ටිකක් දාලා ඉවර වෙලා ඒ මෑ ඇට ටික දාපු කවරක බර යම් විදිහකට තියෙන්නේ මුගලන් මහරහතන් වහන්සේගේ කුස ඒ ආකාරයටම බරගතියක් දනුණා මුගලන් මහරහතන් වහන්සේ දකිනවා මාරය තමන්ගේ කුස තුලට පිවිසිලා ඒ වෙලාවේදී මුගලන් මහරහතන් වහන්සේ මාරයට කියනවා ඔබ මගේ කුස තුල ඉන්නවා කියලා මම දන්නවා තථාගතයන්න් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමකට හෝ කරදර කරන්නට එපා හිංසා කරන්නට එපා ඒක දිගු කාලයක් දුක් වෙනස හේතු වෙනවයි කියලා මහමුගලන් මහරහතන් වහන්සේ ඒ වෙලාවේ මාරයට ප්‍රකාශ කරනවා මාරයා කල්පනා කරනවා මුගලන් හාමුදුරුවෝ මාව අඳුරගත්තද මුගලන් මහරහතන් වහන්සේ මාව දැක්කද කියලා ඒ වෙලාවේ කුසෙන් එළියට ඇවිල්ලා මාරයා මුගලන් මහරහතන් වහන්සේ වැඩ හිටපු කුටියේ දොර ළඟ ඉන්නවා ඒ වෙලාවේදී මුගලන් මහරහතන් වහන්සේ මාර්යාව දකිනවා එතනදී. ඒ දැක්කට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා මාරය ඔබ නරකක් කරේ ඔබ වැරදි දෙයක් කළේ. ඔබ තථාගතයන්න් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමකටයි මේ හිංසාව කරන්නේ. පෙර වූ දෙයක් මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කරනවා. ඒ තමයි පෙරදිත් මුගලන් මහරහතන් වහන්සේ විසින් කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ මුගලන් මහරහතන් වහන්සේ දුසී කියන නමින් මාරයෙක් වෙලා උත්පත්ති ලැබනවා. ඒ දුසී කියන මාරයට සහෝදරියක් හිටියා, සොහොයුරියක් හිටියා. ඇයගේ නම උනේ කාලි. මේ කාලී කියන සොහොයුරියට ලැබුණ දරුවෙක් පුතෙක්. ඒ දරුවා තමයි මේ දැන් මුගලන් මහරහතන් වහන්සේ ඉදිරිපිට ඉන්න මාරයා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ මතක් කරනවා ඔබ පෙර ජීවිතයක් තුලදී මෙන්න මේ විදිහට මගේ සොහොයුරියගේ කුසෙන් උත්පත්තිය ලැබුවා. සොහොයුරියට දරුවෙකු විදිහට හිටියා. මුගලන් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා මම දුසී මායයා වෙලා ඉන්න කාලය තුල ඒ ජීවිතය තුල ඒ තන තුලදී කපුසඳ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් හිටියා. එක නමක් විදුර, අනෙක් නම සංජීව. විදුර කියන ආමඳුරුවන් වහන්සේ විදුර කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කකුසඳ බුදු පියාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ උන්වහන්සේ හා සමානව ධර්ම දේශනා කරන්න පුළුවන් වෙනත් වික්ෂූන් වහන්සේ නමක් හිටියේ නැහැ කියලයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ විදුර කියන භික්ෂූන් වහන්සේ විදුර කියන මහරහතන් වහන්සේ එක පැත්තකින් අග්‍ර ශ්‍රාවක වෙනකොට අනෙක් පැත්තෙන් අග්‍ර ශ්‍රාවක උනේ සංජීව කියන හාමුදුරුව. උන්වහන්සේ යම්කිසි වෙලාවක වනයේට පිවිසලා කැලේට ගිහිල්ලා ඉවර වෙලා ඵල සමවත් සුවෙන් වැඩ ඉන්නවද නිරෝධ සමාපත්තිය තුල වැඩ ඉන්නවද බොහොම කාය විවේකයෙන් යුතුව නිරෝධ සමාපත්තිය තුල සංජීව කියන හාමුදුරුවන් වහන්සේට සංජීව කියන මහරහතන් වහන්සේට වැඩ ඉන්න පුළුවන්කම තිබුණා එක අවස්ථාවකදී මේ සංජීව මහරහතන් වහන්සේ වනගත වෙලා කැලේ තුල නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්නකොට ඒ අසලින් යනවා විවිධ වෘතීන් කරන මිනිස්සු පිරිසක් ඒ පිරිස යනකොට සංජීව මහරහතන් වහන්සේ එක තැනක නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්නව දකිනවා. නමුත් මේ පෘථග්ජන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ උන්වහන්සේ සමවත් සුවෙන් වැඩ ඉන්නේ කියලා. නිරෝධ සමාපත්තිය තුලයි වැඩ ඉන්නේ කියලා. මේ මිනිස්සු ටික එකට එකතු වෙලා මොකද්ද කරේ? ලීදඬු ගෙනහලා උන්වහන්සේ වට කරලා ගොම ආදිය දාලා සෑයක් බැඳලා උන්වහන්සේ මරණයටපත් වෙලා කියලා හිතාගෙන එතන උන්වහන්සේගේ දේහයට උන්වහන්සේගේ ශරීරයට ගිනි තියලා ඉවර වෙලා මේ අය යන්න යනවා. නිරෝධ සමාපත්තිය තුළට සමවැදිච්ච කෙනෙක්ගේ කයට හිංසා කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ වේවා ඒ අදිෂ්ඨාණයෙන් නැගිටින වේලාව එනකන් ඒ ඵල සමවාසුවෙන් අවදි වෙන වේලාව වෙනකම්ම ඒ කය ආරක්ෂා වෙනවා ඒක තමයි ධර්මතාවය. පින්වතුනි නිරෝධ සමාපත්තියට සමවැදිලා හිටපොත් මේ සංජීව මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියේ නැගී සිටලා පාසිවුරු අරගෙන නැවත ගමේ පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩින වෙලාවේදී මිනිස්සු දැක්ක සංජීව මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ඒ අය කල්පනා කරනවා කොහොමද එහෙම දෙයක් වුනේ? ඊයේ දවසේ අපි එකට එකතු වෙලා මුන්නහන්සේව ගිනි තිබ්බ නේද? මරණයටපත් වෙලා කියලා හිතාගෙන. එහෙම මරණයටපත් වෙලා ගිනි තියපු කෙනෙක් කොහොමද නැවත මේ පාසිවුරු අරගෙන පිණ්ඩපාතේ වඩින්නේ කියලා මිනිස්සු කල්පනා කළා. පින්වතුනි ඒ අවස්ථාවේදී මිනිස්සු අන්න නැවත නැවත නැවත නැවත ඉපදුනා කියන අදහසෙන් උන්වහන්සේට සංජීව කියන නාමයෙන් ආමන්ත්‍රණය කරන්නට යෙදුනා. පින්වතුනි මේ සංජීව මහරහතන් වහන්සේ ඒ වගේම මේ කකුසඳ බුදු පියාණන් වහන්සේ දවසේ හිටපු විදුර මහරහතන් වහන්සේ මේ දෙනම වහන්සේම බොහෝම බල සම්පන්න භවින් යුක්ත වෙච්ච බොහෝම ශක්ති සම්පන්න භවින් යුක්ත වෙච්ච මහරහතන් වහන්සේලා දෙනම. තින් අතුනේ එක අවස්ථාවකදී මේ භික්ෂූන් වහන්සේලාගේ මේ පැවතුම් දැකලා මේ දුසී කියන මායя නැත්නම් මේ ජීවිතේ මහමුගලන් මහරහතන් වහන්සේ මේ දුසී කියන මායя මොකක්ද කරන්නේ මිනිස්සුන්ගේ ශරීරයට ආවේශ වුණා ශරීරයට ඇතුල් වුණා ඇතුල් වෙලා ඉවර වෙලා මිනිස්සු ලව්වා භික්ෂූන් වහන්සේලාට බොහෝමත්ම නිඳා කරන්නට පටන් ගත්තා නොයෙකුත් වචන කියලා නිඳා කරා. අද දවසේදී යම් කිසි කෙනෙක් වික්ෂුන් වහන්සේලාට ගරහන වචනයක් තියෙනවද? ද්වේෂ කරන වචනයක් තියෙනවද? නිඳා කරන වචනයක් තියෙනවද? එවැනි වචන වලින්ම පින්වතුනි කකුසඳ බුදු පියාණන් වහන්සේගේ දවස මේ දුසී නමින් මාර ජීවිතයක් ලබලා හිටපු මුගලන් මහරහතන් වහන්සේ මිනිස්සුන්ගේ ශරීරයට ආවේශ වෙලා බොහෝම සරපරුෂ ලෙස නරක ලෙස වික්ෂුන් වහන්සේලාට අපහාස කරන්නට පටන් ගත්තා. පින්වතුනි කකුසඳ බුදු පියාණන් වහන්සේ දකිනවා මේ අපහාස කරන්නේ මිනිස්සුන්ගේ කයට ඇතුල් වෙලා මේ අපහාස කරන්නේ මායයා දුසී කියන මායයා කියන එක කකුසඳ බුදු පියාණන් වහන්සේ දිවසින් දැක්කා මිනිස්සුන්ට ආවේශ වෙලා මේ අපහාසය සිද්ධ කරනකොට ඒ දවසේ ඒ මිනිස්සු බහුතරයක් මරණයටපත් වෙලා පින්වතුනි දුගතිගාමී වුණා කකුසඳ බුදු පියාණන් වහන්සේ මේ කාරණේ දැක්කාම භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරනවා. මහණෙනි ඔබලා කොයි විදිහකටවත් කොයි වෙලාවකදීවත් මේ කිසිදු කෙනෙක් කෙරෙහි තරහකින් ද්වේෂකින් වෛරකින් බලන්නට එපා නොසන්සුන් බවකින් බලන්නට එපා සියු දිශාවේ ඉන්න සියලු සත්වයන්ට එක ලෙසම මෛත්‍රී කරන්නට කියලා බුද්ධානුශාසනාව කකුසඳ බුදු පියාණන් වහන්සේ විසින් සිද්ධ කළා පින්වතුනි එතකොට මායයට තේරුණා මායя දැනගත්ත මායя වටහාගත්ත මොකද්ද මම මේ විදිහට භික්ෂුන් වහන්සේලාට අපහාස කිරීමේ මට ජයග්‍රහණයක් ලබන්න බෑ වමනා වුණේ කොහොම හරි මේ භික්ෂුන් වහන්සේලාගේ මනසට කෙලෙස් සිතුවිල්ලක් ඇති කරවන්න, වෛර සිතුවිල්ලක් ඇති කරවන්න, නරක සිතුවිල්ලක් ඇති කරවන්න. එහෙම ඇති කරෙව්වා නම් එහෙම පින්වතුනි මායя ජයග්‍රහණය කළා වෙනවා. පින්වතුනි, ඉන් පසුව මායя කල්පනා කරනවා මොකද්ද? මිනිස්සුන්ගේ ශරීරවලට ආවේශ වෙලා මායя සිද්ධ කරනවා ඊළඟට මේ භික්ෂුන් වහන්සේලාට බොහෝම සිව්පසෙන් අප උපස්ථාන උපස්ථාන කරන්න පටන් ගත්තා. ඒ අප උපස්ථාන කරන අවස්ථාවේදී පින්වතුනි මේ මිනිස්සු බොහොමයක් මේ උපස්ථාන සිද්ධ කරනකොට සිව්පසයෙන් සංග්‍රහ කරනකොට උපස්ථාන කරද්දී අන්න ඒ අය මරණයටපත් වෙලා දිව්‍ය ලෝකවල උත්පත්ති ලබන්නට හේතු වුණා. ඒ වෙලාවේදී පිටින්පින්වත්නි කකුසඳ බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරනවා මහණෙනි මේ මේ මිනිස්සුන්ගේ ශරීරයට ආවේශ වෙලා ඔබලාට මේ ආකාරයෙන් බොහොමත්ම සිව්පසෙන් උපස්ථාන කරන්නේ මේ පෙළඹෙන්නේ මේ මායයයි මේ දේ කරන්නේ. එතනදී බුදු පියාණන් වහන්සේ අනුශාසනා කරනවා මහණෙනි කොයි විදිහකටවත් මේ සිව්පසේ ලැබුණා කියලා ඔබලා දැඩි මාන්නයක් ඇති කරගන්නට එපා. මේවා පිළිබඳ දැඩි ආශාවක් ඇති කරගන්නට එපා. මේවා පිළිබඳ දැඩි ආශාවක් මාන්නයක් උද්දච්චකමක් මනස තුළ ගොඩනගෙනකොට ආන්න අකුසල චේතනාවන් ගොඩනගෙනවා. ඒ නිසා උපේක්ෂාවෙන්ම මේ දේවල් දිහා බලන්නට කියලා බුදු පියාණන් වහන්සේ එතනදී පින්වතුනි භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා කළා. පින්වතුනි මාරයම් මේ දෙතනදිම පරාජයටපත් වුණා. භික්ෂුන් වහන්සේලා ඒ දෙතනදීම සිහිනුවණින් යුක්තව කටයුතු කරන්නට යෙදුණා. වරක් අකුසඳ බුදු පියාණන් වහන්සේ සමග උන්වහන්සේගේ අගසව්වන් වහන්සේලා වෙච්ච අපි අර කලින් සඳහන් කරන්නට යෙදුණ විදුර මහරහතන් වහන්සේ සමග කකුසඳ බුදු පියාණන් වහන්සේ පාසිවුරු අරගෙන පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට දැන් මාර්යා ක්‍රියාකාරකම් දෙකක් කළා. එකපාරක් අපහාස කරලා ඉවර වෙලා භික්ෂුන් වහන්සේලාගේ හිත තුළ අකුසල චේතනා උපදවන්නට හැදුවා කරගන්න බැරි වුණා. නැවත වතාවක් භික්ෂුන් වහන්සේලාට මිනිස්සු ලව්ව සිව්පසෙන් උපස්ථාන කරවලා ඒ සිව්පසයට ලෝලත්වයක් කැමැත්තක් ආසාවක් ඇති කරවන්න උත්සාහ කළා. නමුත් ඒකත් කරගන්නට බැරි වුණා. පින්වතුනි මෙන්න අවසාන අවස්ථාවේදී කකුසඳ බුදු පියාණන් වහන්සේ සමග අර විදුර කියන මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා පිණ්ඩපාතේ වඩින වෙලාවේ මාරයා ගිහිල්ලා ඒ පිණ්ඩපාතේ වඩින ප්‍රදේශයේ ආසන්නයේ හිටපු කුඩා දරුවෙකුගේ ඇඟට ආවේශ වුණා. ආවේශ වුණාට පස්සේ ඒ දරුවා මොකද්ද කරේ මේ මාරයා දරුවගේ ඇඟට ආවේශ වෙලා පොළවේ තියෙන ගල් කැටයක් අරගෙන ඉවර වෙලා අර විදුර කියන මහරහතන් වහන්සේගේ හිසට අර ගලෙන් පහර දුන්න ගලෙන් ගැහුවා. ඒ ගලෙන් ගහපු වෙලාවේ පින්වතුනේ හිස පැලෙලා දැඩිව ලේ ගලන්න පටන් ගත්තා. කකුසඳ බුදු පියාණන් වහන්සේ තමන්ගේ මුළු මහත් බුද්ධ ශරීරයම හරවලා මායя දිහා බලලා ඉවර වෙලා කියනවා මායය උඹ සීමාව ඉක්මවා ගියා කියලා. ඒ වචනය කියනවා තා සමගම බුදු මුයෙන් ඒ වචනය පිට වෙනවා තා සමගම පින්වතුනේ මායයන් නරකාදියට නිරයට ගියා කියලා කියනවා දේවාත්ම භාවයෙන් මිදිලා. ඉතින් ඒ නිසා මේ කාරණාව මුගලන් මහරහතන් වහන්සේ මේ වෙලාවේදී මාරයට මතක් කරනවා. මතක් කරලා ඉවර වෙලා කියනවා තථාගත ආනන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමකට හෝ එලෙස කරදර කළෝතින් විපත් කරෝතින් ඔබ ගැහැට කරෝතින් ඔබ ඔබට ඒක চিරාත් කාලයක් බොහෝ කාලයක් දුක් විපාක ලබන්නටම හේතු වෙනවා කියලා නරකාදිය තුල නිරය තුල දුක් විඳින්නටම හේතු වෙනවා කියලා මුගලන් මහරහතන් වහන්සේ මාර්යාව පැතිගැන්වෙව්වා තර්ජනය කළා බිය වැද්දෙව්වා කම්පාවටපත් කළා මාර්යා දැනගත්තා තමන් මාරයා කියලා මුගලන් මහරහතන් වහන්සේ දැනගත්ත තේරුම් ගත්තා කියලා දැනගත්තට පස්සේ පින්වතුනි මාරයා එතනදිම අතුරුදහන් වුණා කියලා මේ මාරතජ්ජනීය සූත්‍රය තුල තියෙනවා. එහෙනම් අපි මෙතනදී තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. මොකක්ද පින්වතුනි? මේ පැවිදි දෙපාර්ශවයෙන් ඉන්න හැම කෙනෙකුටම මේ මාර වසඟයටපත් වීම මාරයා ආවේශ වීම තියෙනවා. පින්වතුනි බුදුදහම තුල දේශනාව තුල පින්වතුනි මන පොතපත තුල මායя කොටස් පහකට බෙදලා සඳහන් වෙනවා. මෘත්‍යු මාර, ක්ලේශ මාර, දේවපුත්ත මාර, අபிසංස්කාර මාර, ස්කන්ධ මාර කියලා කොටස් පහකට සඳහන් වෙනවා. මේ ස්කන්ධ මේ කොටස් පහ තුලම සඳහන් වෙන මාරය අපි කාගේ කාගේ ජීවිතවලට බලපානවා. මේන් අපි මේ දැන් කතා කළ දේවපුත්ත මාරයා කියන කෙනා එයා ඉන්නේ දිව්‍ය ලෝක 6න් 6 වෙනි දිව්‍ය ලෝකේ. ඒ කියන්නේ පරිනිම්මිත වසවත්තේ දිව්‍ය ලෝකේ පරිනිම්මිත වසවත්තේ දිව්‍ය ලෝකයේ පින්වතුනි මේ කියන මාර දිව්‍ය පුත්‍රයා එක්තරා කොටසක වාසය කරනවා කියලායි පොතපත තුල සඳහන් වෙන්නේ. ඔහුගේ බලය, ඔහුගේ ශක්තිය මුළු මහත් හැමතැන පුරාවටමත් ඒ වගේම දිව්‍ය ලෝක හය පුරාවටත් පතුරවලා තියෙනවා කියලායි සඳහන් වෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් මාර බැම්මට අහු නොති, මාර බන්ධණයට අහු නොතින් පින්වතුනි ඒ අයට ලෙහෙසියෙන් ගොඩ වෙන්න පුළුවන් කමක් නැහැ, ගොඩ යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝධේත මාරං පඤ්ඤා උදේන මාර්යාව দমনය කරන්නට තියෙන එකම ආයුධය එකම මෙවලම පින්වතුනි ප්‍රඥාවම පමණයි අනෙක් කිසිදු ආයුධයකින් මාර්යාව দমনය කරන්න බෑ මාර්යාව යට කරන්න බෑ ඥාන ශක්තියෙන් ප්‍රඥාවෙන්ම විතරයි මායාව দমনය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේදී කල්පනා කරන්නට ඕන පෘථග්ජන ජීවිතය තුළ අපිට නොදැනුණත් මේ කියන දේවපුත්ත මාරයාගේ ආවේශය එහෙම නැත්නම් ඔහුගේ බලපැවැත්මක් අපිට ලැබෙනවද නැද්ද කියලා අපිට පෘථග්ජන හිතින් මනසින් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ හැබැයි අපිට පින්වතුනි ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන් දෙයක් තියෙනවා ඒ තමයි මේ පංච මාරයන් අතරින් එහෙම නැත්නම් ක්ලේශ මාර මෘත්‍යු මාර දේවපුත්ත මාර අபிසංස්කාර මාන ස්කන්ධ මාර කියන මේ මාරයෝ පස් දෙනා අතරින් පින්වතුනි මනුස්ස ජීවිතයට පෘථග්ජන ජීවිතයට වැඩිපුරම බැල්මක් එකතු වෙන වැඩිපුරම වසඟේ තත්වයටපත් වෙන මායයා තමයි කෙලෙස් මායයා කියලා කියන්නේ. ඔබ අපි කවුරු කවුරුත් පින්වතුනි අවබෝධයක් නැතුව ජීවත් වෙනෝති ප්‍රඥාවෙන් තොරව ජීවත් වෙනෝති අවබෝධය ප්‍රඥාවක් නැති තැන පින්වතුනි අන්න කෙලෙස් මායයාට වසඟ වෙනවා ඕනෑම කටයුත්තක් සිද්ධ කරන්න යනකොට ඕනෑම දෙයක් සිද්ධ කරන්න යනකොට මේ කියන මාර වසඟයට බොහෝ දෙනා අහු වෙනවා පින්වතුනි සංසාර ජීවිතයේ තුල උපදිමින් මරමින් යන මේ ජීවිතයේ තුල පුණ්‍ය ධර්මේනොත් පින්වතුනි සංසාර ජීවිතේ දික් කරන්න හේතු වෙනවා. පාප ධර්මේනොත් සංසාර ජීවිතය තුළ සංසාරය දික් කරන්න හේතු වෙනවා. නමුත් ඒතෙන් අවසානට කල්පනා කරන්නට ඕන. මූලිකව අපි කල්පනා කරන්නට ඕන. මායාගේ ස්වභාවය තමයි මායා බොහොම කැමති වෙනවා පින්වතුනි. අයහපත් දේ කරමින් පංචකාම සම්පත්තිය තුළ එළමින් යම් කිසි කෙනෙක් ජීවත් වෙනවද මායя ඒ අය කෙරෙහි බොහොම කැමතියි මායය යම්කිසි විදිහකින් යම්කිසි කෙනෙක් පින්වතුනි ඔහුගෙන් දැම්මෙන් මිදෙන්න උත්සාහ කරනවද? සීලවන්ත වෙනවද? ಗುಣධර්ම ටික ආරක්ෂා කරනවද? යහපත තුල ජීවිතේ යොමු කරනවද? ඒ වගේම තමයි මේ ජීවිතේ මේ ගමන නතර කරන්න ඕනේ කියන අදිෂ්ඨානෙන් යම්කිසි කෙනෙක් කටයුතු කරනවද? අන්න ඒ කටයුතු කරන තැන්වලදී ඒ අය කෙරෙහි මායාගේ බලපැවැත්වීම වැඩි පින්වතුනි. ඔබ නිකමට උත්සාහ හිතන්න කල්පනා කරන්න. එදිනදා ජීවිතය තුළ අපි නොදැනුවත්ව කොයිතරම්නම් මේ මායාගේ වසඟයට අපිට නිරන්තරයෙන්ම දකින්න ලැබෙන කෙලෙස් මායාගේ වසඟයට අපි කොයිතරම්නම් ජීවිතය තුළ අහු වෙලා තියෙනවද? සමහර වෙලාවට ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒක අපිට දැනෙන්නේ නැහැ. අපි කල්පනා නොකලට අපිට තේරුම් නොගියට අපිට නොදැනුණට පින්වතුනි බොහෝ අවස්ථාවන් වලදී අපි දැනුවත් හෝ නොදැනුවත් හෝ අහුවෙන මාරයේ තමයි කෙලෙස් මාරයා කියලා කියන්නේ කෙලේශ ධර්ම වලට. නිදර්ශනයක් විදිහට අපි ගමු ඔබ හිතන්න පින්වතුනි සවස් කාලේ රාත්‍රියේ 7ට 8ට විතර ඔබ නිවසේ ඔබ සියලු දෙනාම එකට එකතු වෙලා රූපවාහිනියේ නරඹමින් ඉන්නවා රූපවාහිනිය නරඹමින් ඉන්න වෙලාවේදී ඔබේ නිවස ආසන්නයෙන් පින්වතුනේ ආහාර ටිකක් නැති යම්කිසි හිඟන මිනිසෙක් ඔබේ නිවස ළඟින් ගමන් කරනවා ඒ ගමන් කරන වෙලාවට ඔහු පින්වතුනි ඔබේ නිවසට ඇවිල්ලා ඔබේ නිවසේ කඩුල්ල ළඟට ගේට්ටුව ළඟට ඇවිල්ලා ගේට්ටුවට තට්ටු කරනවා. දැන් හිතින් චිත්ත රූප මවා ගන්න මේක මේ විදිහට සිද්ධ වුණ අවස්ථාවන් ඔබේ ජීවිතවල ඇති. ගේට්ටුවට තට්ටු කරාට පස්සේ ඔබ ළඟට ගිහිල්ලා ගේට්ටුව අරිනවා. ඇරියට පස්සේ දකිනවා ඔහු හිඟන මිනිස්සෙක්, ඔහු දුගී මිනිස්සෙක්, ඔහු මිනිස්සුන්ගෙන් යැපෙන මිනිස්සෙක්. ඒ නිසා පින්වතුනි ඔබ ඔහුව දැක්කට පස්සේ අහනවා මොකක්ද වෙන්න ඕනේ කියලා. ඒ වෙලාවේ ඔබට ආමන්ත්‍රණය කරලා කියනවා මට පුළුවන් නම් ආහාර ටිකක් දෙන්න රාත්‍රී ආහාරය මම තවම අරගෙන නැහැ කියලා. ඒ වෙලාවේ පින්වතුනි ඔබ ඔහුව ඇතුළට කතා කරලා එළියෙන් ඉන්න කියලා ඔබගේ ඇතුළට ගිහිල්ලා ආපහු හැරිලාවිල්ලා කියනවා අපේ ගෙදර ඉන්න කවුරුවත් තාම රාත්‍රී ආහාරය අරගෙන නැහැ. ඒ නිසා අපිට රාත්‍රී ආහාරය දෙන්න පුළුවන් කමක් නැහැ මට. නමුත් මම ඔබට මුදලක් දෙන්නම් කියලා කියනවා. ඒ ඇවිල්ලා ඉන්න හිඟමන් යදෙන මිනිස්සයා ඒකටත් කැමති වෙනව කමක් නැහැ. මුදලක් උනත් කමක් නැහැ දෙන්න පුළුවන් නම් කියලා. ඒ වෙලාවේදී අන්න ගෙදර ප්‍රධාන උළුවස්ස ළඟ ඉඳලා ඔබ ඔහු වෙනුවෙන් මුදලක් අරගෙන එන්න යනවා. අන්න බලන්න පළවෙනි තැන පින්වතුනේ කෙලස් මායя කුමන හෝ බාධකයක් දාලා ඉවර වෙලා පළවෙනි තැන අඩාල කරා. මොකද්ද? ගෙදර ආහාර පාන ටික තියෙද්දිත් ආහාර ටික සම්පාදනය කරලා තියෙද්දිත් මොකක් හෝ හේතුවක් දැම්ම ඊට මතුපිටින් ඔබට අර ඉදිරිපත් වුණ මූලික වුණ කුසල චේතනාව කරගන්න බැරි වෙන්න. මොකද්ද කුසල චේතනාව? දීම පරිත්‍යාගයේ අත්හැරීම දාණය කියන කුසල චේතනාව කරගන්න බැරි වෙන්න අන්න නොදැනුවත්ව ඊ타මත්ම සියුම්ව කෙලස් මායාගේ වසඟයට ඔබ ගියා. ඉන්පසු ඔබ තීරණය කරේ ආහාර ටික දෙන්නේ නැතුව මම මුදලක් දෙනවා කියලා. ඒ ආහාර ටික නොදෙන්න හේතුව සමහර විට gedara හැමෝම මේ වෙනකන් ආහාර අනුභව නොකර ඇති ඒ නිසා වෙන්නත් ඇති. සමහර වෙලාවට කුස්සියට ගිහිල්ලා බත් ටික බෙදන්න තියෙන කම්මැලිකම නිසා වෙන්නත් ඇති. ඒ මොන විදිහකින් ආවත් ඒ තමයි මාර වසඟයටපත් වීම. ඒ තමයි කෙලෙස් මාරය. දැන් ඔබ ගේ ඇතුළට යනවා ලෙහසියෙන්ම කරන්න පුළුවන් දේ ඔහුට කීයක් හරි දෙන එක තමයි මේ වෙලාවේ. ඒ දීලිවර වෙලා ඉක්මනින් පිටමන් කරන එක කය කරන්න පුළුවන්කම තියෙන්නේ. පින්වතුනි, ඒ වෙලාවේදී ඔබ කෙලෙස් මායයට වසඟ වෙලා ඉන්න ඔබගේ ඇතුළට යනවා මොනවා හරි දෙයක් දෙන්නට ඕනේ මුදලක් දෙන්නට ඕනේ කියලා හිතලා බලන්න එක පැත්තකින් පරිත්‍යාග චේතනාවක් ඒ කියන්නේ කුසල චේතනාවක් තියෙනවා මොකද්ද මම ගේ ඇතුළට ගිහිල්ලා මුදලක් දෙනවා කියලා අනෙක් පැත්තෙන් පින්වතුනි ඒ දෙන මුදල පිළිබඳ ඊළඟට ඔබ කල්පනා කර කර යන්නේ ඒ නිසා මේ කාරණා දෙකම මේ දෙපාර්ශවයම මේ දෙපැත්තම නිරන්තරයෙන් පෙරපසු නොවී පින්වතුනි මනස තුළ ඇති වෙනවා ඔන්න ඔබ ඊළඟට ඔබේ ගෙදර අල්මාරිය ළඟට ගිහිල්ලා ඒ අල්මාරියේ තියෙන ලාච්චුවක් ඇරලා ඉවර වෙලා කලුවරේ මත ගාලා කීයක් හරි එළියට ගන්නවා. ඔබ හිතන්නේ රුපියල් 10 කොලයක් 20 කොලයක් 50 කොලයක් හම්බ වෙයි කියලා. පින්වතුනි එළියට ඇවිල්ලා ආලෝකයේ තියෙන තැනක එහෙම නැත්නම් කාමරයේ උළුවස්සෙන් එළියට ඇවිල්ලා gedara මැදසාලේ දාලා තියෙන ආලෝකයට ඔබ ගත්ත නෝට්ටුව දිග ඇරලා බලනවා අන්න දිග ඇරලා බලනකොට ඔබට පේනවා ඔබ ගන්න ගිය මුදල නෙවෙයි අහුවෙලා තියෙන්නේ ඊට වඩා වැඩි මුදලක් අපි නිකමට හිතමු මේ දවස්වල වර්තමානයේ රට තුල තියෙන අගෙන් වැඩිම මුදල රුපියල් 5000 5.3යි 5000ක නෝට්ටුවක් අහුවෙලා තිබුණොතින් අතට වැරදිලාවත් පින්වතුනි අන්න ඊළඟට කෙලස් මාරයන් නැවත වසඟ වෙනවා ඔබට මොකද්ද කරන්නේ ඒ 5000ක් දෙන්න එපා 5000 අඩු කරන්න කියලා කියනවා 5000ක තරම් වටිනා මුදලක් ඔහුට දීම යුක්තිසහගත නැහැ. ඒක වටින්නේ නැහැ. ඒ තරම් අවශ්‍ය නැහැ කියලා කෙලෙස් මාරයාගේ වසඟයට යනවා. නැවත කාමරයට යනවා. 5000 ලාච්චුවට දානවා. ආපහු අතගාලා ඉවර වෙලා පින්නතුණි ආයි හම්බ වෙනවා කොලයක්. එළියට අරගෙන ඇවිල්ලා සාලේ තියෙන ආලෝකයට දිගහැරලා බලනවා. බලනකොට අපි හිතමු නිකමට 2000 කොලයක් කියලා. අන්න එතනදී නැවත ක්ලේශ මාරයා ඉස්මතු වෙනවා. කියනවා ඔබට ධනවනවා රුපියල් 2000ක් දෙන්න එපා 2000 අඩු කරන්න කියලා. නැවත යනවා. අපි හිතමු ඊළඟට හම්බ වෙන්නේ 1000 කොලයක්. ඒ දෙන්න දෙන්නෙත් නැහැ. නැවත හම්බ වෙන්නේ 500 කොලයක්. ඒ දෙන්න දෙන්නෙත් නැහැ. නැවත හම්බ වෙනවා 100 කොලයක්. යන්තම් අමාරුවෙන් දෙන්න හිතුණත් පින්වතුනි ආපහු දාලා තෝරනවා Tamanට 50 කොලයක් හම්බ වෙනවද කියලා. යම් විදියකින් 50 කොලයක් හම්බ වුණොතින් එහෙම පින්වතුනි ඒකත් අපේ මිටමලවගෙන ඇවිල්ලි ඉවර වෙලා දෙන්න ඔන්න මෙන්න තීද්දි ආපහු ගිහිල්ලා 10 කොලයක් හරි 20 කොලයක් හරි හම්බ වෙනවනම් අර 50 දාලා ඉවර වෙලා අතට හම්බ වෙච්ච 10 කොලය හරි 20 කොලය හරි දෙනවා අන්න බලන්න මිනිස්සු මාර වසඟයට අහු වෙන හැටි මිනිස්සු මාර වසඟයට නතු වෙන හැටි අපි නොදන්නවා උනාට අපිට නොතේරුණාට පින්වතුනි අපේ ජීවිතවල අපේ නිරන්තරයෙන්ම මේ කියන කෙලෙස් මාරයගේ වසඟයට එනවා කෙලෙස් මායාවේ වසඟයේ යම්කිසි කෙනෙක් ඉක්මවා යනවද? කෙලෙස් මායාවේ වසඟයට අහු වෙන්නේ නැද්ද? කෙලෙස් මායාවේ වසඟයට ග්‍රහණය වෙන්නේ නැද්ද? කෙලෙස් මායාවට අහු නොවන ග්‍රහණය නොවන ඔහුට අල්ලගන්න බැරිව ඔහු ඉක්මවා යන යම් කෙනෙක් ඉන්නවද? අන්න එතනදි පින්වතුනි දේවපුත්ත මායාින් පසුව ඔහුට විරුද්ධව ඉදිරිපත් වෙනවා. බෝධිසත්වයන්ගේ ජීවිතේ බලන්න උන්වහන්සේට කෙලෙස් මාරයා ඉදිරිපත් වුණා මොනවද රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිගා තුනක් තිබුණා සාමාන්‍යයෙන් ලේසියෙන් කෙනෙකුට අත්හරින්න බෑ. නමුත් බෝධිසත්වයන් වහන්සේ තීරණය කළා අත්හරින්න ඕනේ කියලා. ඒව ගැන කලකිරුණා. ඒව ගැන එපා වීමක් ඇති වුණා. ඒවගේ નિરර්ථකභාවයේ දැනුණා. ඒ විතරක් නෙවෙයි මහ විශාල මාලිගාව විශාල ප්‍රදේශයක පැතිරලා තිබිච්ච මහා රාජධානියක් අත්හරින්න තීරණය කරනවා. ඒ විතරක්ද පින්වතුනි නැහැ. සෑම රාත්‍රියකම නැටුම් ගෙයුම් වේයුම් වලින් අලංකාරවත් වෙච්ච රජමැදුරක් ලේසියෙන් කෙනෙකුට අත්හරින්න පුළුවන්ද? පින්වතුනි අපි කෝඹියෙකුට ඇඹලේකුට සීනි ටිකක් දැම්මහම පැණිරහ ටිකක් දැම්මහම ඒ පැණිරහ ටික පසුපස්සේ හොයාගෙන එනවා වගේ මාළුවෙකුට ඇමක් දැම්මහම මාළුව ඇවිල්ලා ඉවර වෙලා ඒ ඇම ගිලිනවා වගේ පංචකාම සම්පත්තීන් වලට අපි කොච්චරනම් ඇලුම් කරනවද කොච්චර ආදරය කරනවද යම් තැනක සංගීත ප්‍රසංගයක් යම් තැනක මොකක් හරි විවිධ ප්‍රසංගයක් තියෙනවා කියලා කිව්වොත් ඔබේ වචනෙන් කියනවා නම් කානිවල් එකක් හෝ තියෙනවා කියලා කිව්වොත් මිනිස්සු පින්වතුනි අකුණු ගගා වැස්සත් ඒ තැන් වලට යනවා හේතුව මෙන්න කෙලෙස් වසඟයටපත් වීම මේ කෙලෙස් වසඟයේ ස්වභාවයේ මායාවේ ස්වභාවය තමයි ඇහැ පිනවට පිනවනවට බොහොම කැමති කන පිනවන්න බොහොම කැමති වචනේ පිනවන්න කය පිනවන්න මේ මායාව බොහෝමත්ම කැමති වෙනවා පින්වතුනි එහෙනම් අපි හැම කෙනෙක්ම නොදැනුවත්වම කෙලෙස් වසඟයට අහු වෙලා ඉන්න අය. දැන් මෙතනදි සිද්ධ වුණේ ඒ කාරණාව මොකක්ද? අර හිඟන මිනිස්සයා වෙනුවෙන් දෙන්නට ආපු සල්ලි මුදල ටික ටික ටික ටික ටික ටික අඩු කරලා ඉවර වෙලා වටිනාකමෙන් අඩුම මුදලක් දෙන්නට ඔබ තීරණය කළා. අපි ඊළඟට හිතමු ඒ මුදල දුන්නා කියලා. ඒ මුදල ඔහු අරගෙන ඉවර වෙලා ඔබ දැන් ගේට්ටුව ඇරලා බාගෙට අරගෙන බලාගෙන ඉන්නවා. ඔහු ඒ මුදලෙන් මොකද්ද කරන්නේ කියලා. ඒ කියන්නේ ඔබ අතින් දුන්නට තවමත් හිතින් දීලා නැහැ. යම් විදිහකින් ඔබේ නිවස ඉස්සරහාම තියෙන කඩේට ගිහිල්ලා ඔහු ඔබ දීපු මුදල මිටමලෝගන දීපු ඒ මුදල අරගෙන ගිහිල් ඉවර වෙලා කඩේට දීලා දුම්වැටියක් මිලදී ගත්තෝ තින් පින්වතුනි එතන ඉඳලම ඔබ මනසින් ද්වේෂ කරනවා ඔහුට ඔබ මනසින් වෛර කරනවා ඔහුට නැවත මේ පැත්තට ආවොතින් බලා ගන්න පුළුවන් නේ කියලා හිත හිත හිත හිත ඔහුට බැන බැන බැන බැන තමයි ගියේ ඇතුළට යන්නේ අන්න බලන්න ඔබ හිතනවා තමන් කරේ පින්කම කියලා. නමුත් බලන්න කරපු පින්කම අඩාල කරන්න යටපත් කරන්න නැති කරන්නට මොන තරම්නම් මායෝ වසඟ වෙලා ඔබව පිරිවරාගෙන ඔබව වසඟයට අරගෙන ග්‍රහණය කරගෙන ඉන්නවද කියලා. මේවා එදිනදා ජීවිතය තුළ හොඳට තේරුම් ගන්නට ඕන. කුසල් දහම් කරන්න යනකොට පින් දහම් කරන්න යනකොට යහපත් දේ කරන්න යද්දී හොඳ දේ කරන්න යද්දී ඒකාන්ත වශයෙන්ම මායාගේ බලපෑම තියෙනවාමයි පින්වතුනි. ඒ දේවල් හරියට කරන්න දෙන්නේ නැහැ. ඒ දේවල් නිසි විදිහට කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ තියෙන අඩුපාඩු බලබලා බලබලා පින්වතුනි ඒවට සමහර වෙලාවට ඒවට විරුද්ධව වචන කතා කරන්නට මායя මනසට ආවේශ වෙනවා. මායя මනසට ඇතුළත් වෙනවා. ඒ ඇතුළත් වුණාට පස්සේ සමහර වෙලාවට අපි මහා පින්කම් කළත් පින්වතුනේ මහා කුසල කර්ම කළත් ඒ දේවල් කරන්න කරාට ඒ වගේම ලැබෙන කුසල පාර්ශවය, පුණ්‍ය පාර්ශවය බොහෝමත්ම අඩු කරනවා. පින්පැත්ත ඒ විදිහට සිද්ධ කරනවා වගේ තමයි දැන් මේ ධර්ම ශ්‍රවණය කරන ඇත්තෝ ඩිංගක් කල්පනා කරන්න බලන්න. ඔබ තම තමන් ගැන හිතලා බලන්න. තමන් ඇත්තටම මායяගේ වසඟයට අහු වෙලා නැද්ද? තමන් ඇත්තටම කෙලෙස් මායяගේ වසඟයට මේ වෙනකොට අහු වෙලා ග්‍රහණය වෙලා නැද්ද? නෑ හැම කෙනෙක්ම ග්‍රහණය වෙලා හැම කෙනෙක්ම අහු වෙලා තව දුරටත් මේ සංසාර ගමන අරගෙන යන විදිහට අවශ්‍ය කරන මාර්ගය ඔබට මායය හදා දීලා තියෙනවා. ඒක බෝධිසත්වයන්ටත් එහෙම වුණා. එහෙනම් පින්වතුනි කෙලෙස් මායය බෝධිසත්වයන් වහන්සේට අර සියලු සැප සම්පත් ලබා දීලා ලබා දීලා බෝධිසත්වයන් වහන්සේ ඒවට ඇලුනේ නැහැ. ඉන්පසු අවුරුදු 16 දී විවාහ ජීවිතයට පත් වෙච්ච උන්වහන්සේට දරුවෙකු ලැබුණේ අවුරුදු 29ක් වුණාට පස්සේ ධාරක බැම්ම, දරු බැම්ම පින්වතුනි ඒක ලිහිසි පහසු දෙයක් දෙයක් නෙවෙයි. ලෙහෙසියෙන් කෙනෙකුට බිඳින්නට බෑ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ ජීවිතේ දීලා උනත් තමන්ගේ දරුවව ආරක්ෂා කරනවා. වතු පිට ගේ දොර ඉඩකඩම් සියල්ල මිල මුදල් උගස් කරලා උනත් ලෙඩක් දුකක් හැදුනොත් දරුවෝ බේර ගන්නවා. මොකද පුත්තාවත්තු මනුස්සානම් ඒ තරම්ම දරුවන්ට ආදරේ දරුවන්ට සෙනෙහසයි. අන්න බෝධිසත්වයන් වහන්සේට මේ ධාරක සම්පත්තිය දරු සම්පත ලැබුණාමත් උන්වහන්සේ එතනදි කිව්වේ රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං රාහුලයෙක් ඉපදුනා බන්ධනයක් බැම්මක් බැඳීමක් ඇති වුණා හටගත්තා කියලයි බෝධිසත්වයන් වහන්සේගේ මුවින් පිට උනේ. පින්වතුනි එහෙනම් මා කෙලෙස් මාරයට බැරි වුණා බෝධිසත්වයන් වහන්සේ වසඟයට ගන්න. අන්න ඒක නිසා බුද්ධත්වය අවබෝධ කරගන්න තැනදී පින්වතුනි මාරයා මාර දූවරු සමග එතනට ආවා කියලා කියනවා. එතනට ඇවිල්ලා ඉවර වෙලා මේ වජ්‍රාසනය Tamanටයි අයිති කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි මහා විශාල භයානක රූප මවාපාමින් ඒ ආසනෙන් නැගිටවන්නට විශාල වෙහසක් මහන්සිය මාර දිව්‍ය පුත්‍රයා අරගත්තා කියලා කියනවා. පින්වතුනි එහෙනම් අපි මේ වෙලාවේ හිතන්නට ඕන මාර දිව්‍ය පුත්‍රයා අපිට නොපෙනුනත් පින්වතුනි අපි කාට කවුරු කවුරුත් කෙලෙස් මාරයන්ගේ වසඟයට අහු වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෘත්‍යු මාරය කියන්නේ අපි කවදා හරි දවසක මරණයටපත් වෙන්නට අපි කාට සිද්ධ වෙනවා. එහෙනම් හැමදෙනාම කල්පනා කරන්නට ඕන හිතන්නට ඕන. මේ ධර්ම ශ්‍රවණය කරන ඇත්තෝ නිකමට බලන්න අද රාත්‍රියේ පුළුවන් නම් උත්සාහ කරන්න. එක විනාඩි 15ක් එක විනාඩි 20ක් පැය භාගයක් බුද්ධානුස්සති භාවනාව කරන්න. ඔබ බලන්න කෙලෙස් මායයකට ඔබ වසඟ වෙන්නේ නැද්ද කියලා. තමන් විසින් තමන් අත්දකින්න පින්වතුනි තමන්ට ඒ බැම්ම තමන් ඒ ග්‍රහණයට අහු වෙලා තියෙනවා කියලා. නිකම් මායя ගැන කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. තමන් විසින් තමන් අත්දකින්න ඕන, තමන් තේරුම් ගන්න ඕන, තමන් ඒ තැනටපත් වෙලාද ඉන්නේ කියලා. පැය භාගයක් වාඩි වෙන්න පින්වතුනි බුද්ධානුස්සති භාවනාව කරන්න. ඔබ උත්සාහ කරලා බලන්න ඔබට ඕන විදිහට හිත පවත්වාගෙන බුද්ධානුස්සති භාවනාව භාවනාව කරන්න පුළුවන්ද කියලා බෑ ඔබ කෙලෙස් මායාවේ වසඟයට අහු වෙනවා මොකද්ද පළමුවෙන්ම ඔබට නිදිමත එනවා ඊළඟට අතපය වේදනා හන්දිපත් වේදනාවල් එනවා කම්මැලි කම එනවා, අලස බව එනවා, ඈනුම් යනවා, බිත්තියට ඔළුව හේතු කරගෙන නිදා ගන්නට හිතෙනවා. මොකද්ද හේතුව? අන්න කෙලෙස් මායගේ වසන් වීම. හැබැයි පින්වතුනි කෙලෙස් මායя කොයි වෙලාවකදීවත් ඔබට විරුද්ධව එන්නේ නැහැ. ඔබ යම් කිසි විදිහක පින්වතුනි ඇහැ කන පිනවන දේවල් කරනවා නම් ඒ තැන්වලදී කෙලෙස් මායя ඒ දේවල් වලට බොහොම කැමති, බොහොම ඒ දේවල් වලට උදව් උපකාර කරනවා. ඔබ නිකමට බලන්න චිත්‍රපටියක් බලන වෙලාවට, ටෙලි නාට්‍යයක් බලන වෙලාවට අර කිසිදු වේදනාවක් ඒ වෙලාවට එන්නේ නැති හේතුව තමයි ඒ වෙලාවේදී ඔබ කෙලෙස් මාරයාගේ වසඟයට ගිහිල්ලා දැහැන්ගත වෙලා වගේ ඒ කටයුත්ත සිද්ධ කරනවා. එහෙනම් පින්වතුනි හොඳට හිතන්න සියුම්ම හිතන්න මනසින් කල්පනා කරන්න තමන්ට දැන හෝ නොදැන හෝ තමන්ගේ ජීවිතයට තමන්ගේ මනසට මේ කියන මාර වසඟයට තමන්පත් වෙලා ඉන්නවා. එහෙනම් කල යුතු දේ යෝදේත මාරම් පඤ්ඤා උදේන ප්‍රඥාව කියන ආයුධය හොඳට මුවහත් කරන්නට ඕන. මේ කරුණු කාරණා හොඳට තේරුම් අරගන්නට ඕන. තමන්ට මේ සසර ගමනේ තියෙන බියස ස්වභාවය අවබෝධ වෙන්නට ඕන වැටහෙන්නට ඕන එහි එසේ වැටහීමක් අවබෝධයක් ඇති කරගෙන වහවහා නිවන් දකින්නමයි අදිෂ්ඨාන කරගන්න ඕන උත්සාහ කරන්න ඕන ඒක යම්කිසි බුදු කෙනෙක්ගේ දවස නෙවෙයි වහවහාම ඒ தත්ත්වයටපත් වෙන්නට Tamante ඉඩකඩ වාසනාව ශක්තිය ලැබෙන්නට ඕන කියලා හිතන්නට ඕන එහෙනම් එදිනදා ජීවිතයේ තුල පින්වතුනි මේ දේවල් වලින් එහාට ඔබ යන්න යන්න පින්වතුනි මීට වඩා එහාට මීට වඩා දැඩි ලෙස ඔබේ ජීවිතයට මායя බැල්ම කරන කරනවා මායя ඔබ වෙනුවෙන් අවධානය යොමු කරනවා ඔහුගේ බැම්මෙන් මිදලා සසර ගමනෙන් මිදෙන්නට උත්සාහවත් වෙනවා කියලා දැනෙනවා නම් පින්වතුනි ආන්නකින් වළක්වන්න උත්සාහ කරනවා අර ප්‍රධාන හතර දෙනාම නැති වුණත් පින්වතුනි ඒ අයට කරගන්න බැරි වෙන වැඩේ ඉන්පසුව දේවපුත්ත මාරයා මුගලන් මහරහතන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා රහත් භාවයට පත් වෙලා හිටපු උන්වහන්සේටත් පීඩා කළා වගේ පින්වතුනි මාරයා ඔබ ඉදිරියටත් එන්න ඉඩකඩ බොහෝ වෙලාවට තියෙනවා ඉතින් ඒ නිසා නිසා මේ කරුණු කාරණා හොඳට තේරුම් ගන්න. මේ සංසාර ගමන අපි මේ විදිහට යන්නේ මේ මාර වසඟයට, මායගේ අනසකට අපි හිස නමාගෙන ඉන්න හින්දා කියන එක පිළිබඳ හොඳට කල්පනා කරන්න. මාර බැම්මෙන් ගැලවෙන්න ඕන, මිදෙන්නට ඕනා කියලා කල්පනා කරන්න. ඒ වෙනුවෙන් කල යුතු වටිනාම දේ තමා පින්වතුනි වහවහාම කුසල් දාම් සිද්ධ කරන්න ඕන. මේ යථා ධර්මයේ සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන. ඇති වෙන නැති වෙන ස්වභාවය අවබෝධ කරගන්න ඕන. හිතේ යම් කිසි තැනකින් නම් පැතිරලා තියෙන මේ ආශා ආශාව තණ්හාව මම මගේ ස්වභාවයත් එක්ක නේද මේ සියලු බැඳීම් තියෙන්නේ කියන එක පිළිබඳ තේරුම් ගන්න ඕන වටහා ගන්න ඕන අවබෝධ කර ගන්න ඕන එසේ වටහාගෙන අවබෝධ කරගෙන ඔබ හැම දිනාටම මරුවා සමග මාය සමග යන මේ ගමන නතර කළා සසර ගමනින් නිදහස් වෙන්නට ඔබට වාග්ය වාසනාව සැලසේවා ලැබේවා කියන අදිෂ්ඨානය අපි මේ වෙලාවේදී බොහෝම කරුණාවෙන් යුක්තව සිද්ධ කරනවා එසේ සිද්ධ කරමින් අද දවසේ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සහ සම්බන්ධ වෙලා ඉන්න නිවාසස්ථානවල ඉඳගෙනත් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන හැම කෙනෙක්ම හිතලා කල්පනා කරලා අදිෂ්ඨාන කරගන්න තේරුම් ගන්න මහමුගලන් මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාටත් මේ මායාවේ බැල්ම මායාවේ වසඟ බවට පත් කරගන්නට මායා උත්සාහ කරාන කෙලෙස් ධර්ම සමග පෘථග්ජන ජීවිත තුල ඉන්න අපිට පින්වතුනි ඒ බලපෑම කොයි විදිහකට කොයිතරම්නම් දැඩිව ලැබෙනවද කියන එක පිළිබඳ හොඳට කල්පනා කරන්න ඕන හිතන්නට ඕන නරකින් බැරි වුණොත් හොඳ කරලා හරි මාර්යාව ඔබ ඔහුගේ වසඟයට අරගන්නට උත්සාහ කරනවා මුගලන් මහරහතන් වහන්සේ මේ කතාව තුළ දේශනා කරන්නේ සැපසම් දෝෂාරෝපණ එල්ල කරලා ඉවර වෙලා එතනදී අකුසල චේතනාවක් මනසට ඇතුල් කරන්න බැරි වුණාම ඉන්පසුව සිව්පසෙන් බොහොම උපස්ථාන කරලා ඉවර වෙලා කෙලෙස් ධර්ම වලට ඇලුම් කරවන්නටත් මාර්යා උත්සාහ කරලා තියෙනවා ඉතින් ඒ නිසා අපේ ජීවිතවලට මේ කාරණා අරුමයක් නෙවෙයි මේක උරුමයක් ඒ ඒ හින්දා හොඳට හිතන්න කල්පනා කරන්න Taman තේරුම් ගන්න කරන කියන හැම තැනකදීම පින්වතුනි හිත නදහත්ව පිහිටුවාගෙන හොඳට Taman පිළිබඳ Tamanගේ හිතින් විමස විමසා බලබලා කටයුතු සිද්ධ කරන්න වචනකින්වත් නරක පිට කරන්න එපා නරක දෙයක් කියන්නට එපා හිතින්වත් කෙනෙක් කෙරෙහි අයහපතින් නරකින් බලන්නට එපා ඒ නරකින් බලනවා කියලා කියන්නේ පින්වතුනි අන්න මායя හිතට ඇතුල් වෙනවා කියන එකයි ඒ නිසා ඔබේ සතුරා කෙරෙහි ඔබේ මිතුරා කෙරෙහි පින්වතුනි මදහත්ව බලන්න. ඒ නිසා සිත කය වචනේ තුන්දරම බොහෝම හොඳට සංවර කරගන්න, සංසුන් කරගන්න. එසේ සංවර කරගෙන සංසුන් කරගෙන ඔබ හැම සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන නිර්වාණ බෝධියකට මේ දවන්ත මාර බැම්මින් මිදිලා උතුම් සනසිල්ල ලබන්නටම මේ ධර්ම ශ්‍රවණාන සංස කුසල කර්මය හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. එසේ අදිෂ්ඨාන කරගනිමින් ප්‍රාර්ථනා කරමින් අප අපි අද දවසේදී මේ සිද්ධ කරගත්තා වූ උදාාරතර කුසල කර්මයේ ජනිත වුණ සියලුම පුණ්‍ය ධර්මයන් ලෝකේ ශාසනය සුරක්ෂිත කරන සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා පුණ්‍ය අනුමෝදනාවන සියලුම දෙවියෝ මේ ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබ හැම සියලු දෙනාම නිසිකලට වේලාවට ආරක්ෂා කර දෙත්වා දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සම්පත්තියම අරමුණු කරත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න අදිෂ්ඨාන කරන්න. ඒ වාගේම අද දවසේදී මේ ධර්ම ශ්‍රවණය කරන පින්වත් හැම සියලු දෙනා නමින් ගියා වූ සියලුම ඥාතිවරුන්ටත් මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා. තම තමන් නමින් නියගිය ඥාතිවරුන්ගේ නම් ගොත් මෙනෙහි කරගන්න සීපත් කරගන්න සම්බදානං ධම්මදානං ජිනාති සියලු දම් පරද්දලා කළ මේ මහා දානේ කුසල කර්ම බලයෙන් ඒ නියගිය සියලු ඥාතිවරුත් මේ පින් අනුමෝදන් වෙත්වා සුවපත් ජීවිතවලට පත් වේවා නිවන් සම්පත් පිණසම මේතෙන් හේතු ආසනා වේවා කියලා සාදු කියලා දිෂ්ඨාන කරන ප්‍රාර්ථනා කරන්න ධර්ම ශ්‍රවණය කරන්ට යෙදුන ලොකු කුඩා සෑම සියලු දෙනාටම බුද්ධ ආදී උතුමන් වහන්සේලා නිවේසන සීවදාල තුන්තරා බෝධීන් ප්‍රාර්ථනා කරන බෝධියකට පැමිණලා අජරාමර නිර්වාණ ධර්මය අවබෝධ කරන්ටම මේ මහාන සංසදායක කුසල කර්මය හේතු වාසනා වේවා කියලා සා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න අදිෂ්ඨාන කරන්න. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු ත්වං සදා මජ්ක්‍ධිම නිකායේ චූල යමක වගේ මාර තජ්ජනීය සූත්‍රයේ ඇසුරෙන් එම උතුම් ධර්මානුශාසනා පවත්වා වදාළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ මොරටුව ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාම විහාරවාසී පූජනීය හැදිගල්ලේ චන්දාලෝක ස්වාමිපාදයාණන් වහන්සේ දේශකයන්න් වහන්සේට උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධය සඳහා මෙම ධර්මානුශාසනාවේ කුසල බලය හේතු වාසනා වේවා. නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණේ ආශිර්වාදේ සහ සියලු දෙවියන්ගේ රැකවරණය උන්වහන්සේට ලැබේවායි අපි සාදුනාදනම්වා ආශිර්වාද කරමු. සාදු සාදු සාදු